ඉතින් අපි මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි හා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි කියන මේ දෙක එකට සම්බන්ධ කරලා ඒකට හේතුව තමයි අපි දැන් ආපු මගේ විසුද්ධි පහක් අපි සම්පූර්ණ කරගෙන තියෙනවා ඒ නිසා අපි තව දුරටත් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ළඟට තියෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. මේන් අපි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අවතීර්ණ වෙන්නේ කොහොමද කියන කාරණයයි දැන් දේශනාත් තුළින් දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළාන්නේ මේ ලෝකේ පරමාර්ථ වශයෙන් කිසිවක් නැහැ. සියල්ල අපි මනසින් හදනවා. සිතින් සියල්ල හදනවා. ඒ හදන්නේ අවිද්‍යාව නිසා. තෘෂ්ණාව නිසා, උපාදානය නිසා. හදනවා. ඒ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන ස්පර්ශය. දැන් පසුගිය අපි දේශනා තුළ පිළිබඳව පැහැදිලි කළා. ඉතින් දැන් අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්න ඕනේ. ඉතින් ඒක පුහුණුව තුලින් තමයි යන්න පුළුවන්. Taman නිරන්තරයෙන්ම ප්‍රායෝගිකව පුහුණු කළොත් නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ, නිරන්තරයෙන් සිහි කරන්න ඕනේ. සිහිය පිහිටවලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වුණොත් අපට ගැටලුවක් නැහැ. නැත්නම් අපි කොහොම ගියත් ඒව පුහුණු කරන්නම ඕනේ. කොච්චර ධර්මය ශ්‍රවණය කළත් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ බෙදලා වෙන්කොට බැලීමෙන් සහතික වෙන්නේ. ඒ නිසා දැන් මෙතනදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපි මෙච්චර දවසක් දේශනා කළෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව කියලා. ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව කියලා. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය කියලා. මෙන්න මේක අපි විසඳ ගන්න ඕනේ. මොකද සත්‍ය වශයෙන් අවිද්‍යාව ආශ්‍රවයන්ට ප්‍රත්‍යයයි. ආශ්‍රවයන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. මේ ධර්මතා මේ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. ආශ්‍රව තියෙන තාක්කල් අවිද්‍යාව සිත තුළ. අවිද්‍යාව තුළ මනස තියෙන තාක්කල් ආශ්‍රව ගොඩනගනවා. මේ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ. බලමු එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි මේ පිළිබඳව පසුගිය සතිවර දිගටම කතා කරා. අද කතා කරන එකේ ඉතුරු තුනක් ගැන පසුගිය දේශනාවල තියෙනවා. අද කතා කරන ඉතුරු ධර්මතා තුන ගැන. ඒ තමයි අපි දන්නා රූප ධර්ම දෙකක් හා නාම ධර්ම දෙකක් දිව මූලික වෙලා ක්‍රියාත්මක වෙනවා කියන කාරණය. දිව කියන්නේ රූප ධර්මයක්. රසය කියන්නේ රූප ධර්මයක්. දෙක නිසා හැදෙන සිත නාම ධර්මයක්. එක් තුන් කරුණ එකතු වෙන තැන ස්පර්ශයෙන් නාම ධර්මයක්. ස්පර්ශය නිසා විඳීමේ සිත නාම ධර්මයක්. නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක් අපි දැන් හොඳට දන්නවා. අපි දිවට කැමති. අකමැති කිව්වොත් බොරුනේ. කැමති. කැමැත්තෙන් ඇලිලා ඉන්නේ. කැමැත්තට කිව්වේ කාම කියලා. එළවණ්ඩට කිව්වා ආශ්‍රව කියලා. එතකොට දිව කාම ආශ්‍රවයක්. කැමැත්තෙන් ඇලෙන ස්ථානයක්. ඒකයි කාම ආශ්‍රව කියන්නේ. අපි දිව අරමුණු කරන්නේ සිතින්නේ. දිව පිළිබඳව දැනගත්තේ සිතින්. ඒතොර ආරම්මණය ගත්තේ සිතින්නේ. එහෙනම් සිත දිව සිතට ස්පර්ශ වුණා. ඒ කියන්නේ අරමුණ ස්පර්ශ වෙන්නම නිසානේ අපි දිව කියලා දැනගත්තේ. හැබැයි ඒක පරමාර්ථ වශයෙන් ගත්තාම අපි සුද්දාෂ්ටක කලාපය කියලා මනසට ස්පර්ශ කරනවා. හැබැයි ඒත් අපි තාම ඇලෙනවා. කැමති, ප්‍රිය කරනවා. හැබැයි දිවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඇත කියන්නෙත් නැහැ නැත කියන්නෙත් නැහැ. දැන් අනිත් ඕනම දාර්ශනිකයෙක් ආගමික නායකයෙක් ඒ අයලා එක්ක ඇත කියන එක්ක නැත කියන බුදුරජාණන් වහන්සේ ඇත කියන එකත් මම එහෙම කියන්නේ නැහැ කියනවා එහෙනම් නැතද කියලා ඇහුවොත් මම එහෙම කියන්නෙත් නැහැ කියනවා එහෙනම් කොහොමද වෙන්නේ දැන් බලමු අපි කොහොමද වෙන්නේ කියලා මම මුලින්ම කිව්වා පරමාර්ථ වශයෙන් මේ ලෝකයේ කිසි දෙයක් ලෝකේ නැහැ ලෝකේ ශුන්‍යයි. ලෝකේ හිස්. හොඳයි. අපි දන්නා මේ දිව හේවත් මේ සුද්දාෂ්ටක කලාපයේ ක්‍රියාවට වර්තමානයේ ක්‍රියාවට ධර්මතා හතරක් ප්‍රත්‍ය වෙනවා කියන කාරණය. කම්ම, චිත්ත, ඍතු, ආහාර. මූල ධර්මය කර්මය කියන එකක් දන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. කියන්නේ කර්ම ප්‍රත්‍යයෙන් තමයි මේක හටගන්නේ. එහෙනම් අතීත කර්මයක් වර්තමාන ප්‍රත්‍ය හතරක් නැත්තම් ඒ නැති තාක්කල් දිවක් කොහෙද තිබ්බි? කොහෙද තිබ්බි? ඒතර තියනවා කියනවද නැත කියනවද? නැත කිව්වොත් පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ. ඇත කිව්වොත් ලෝකේ හැම දෙයක් තිබ්බේ නැහැ. ඒ තිබ්බේ නැති අර ධර්මතා පහ සම්බන්ධ වෙනතුරු නැහැ. එහෙනම් අපි හැදුවා. දිවයිති දුකට. ඒ ඔකේ ක්‍රියාව තියෙන තාක්කල් දුකයි. ඔගේ තියෙනවා ජාතියක්, ඔගේ තියෙනවා ජරාවක්, ඔගේ තියෙනවා ව්‍යාධියක්, ඔගේ තියෙනවා බිඳීමක්, මරණයක්. ඔය නිසා ශෝක වෙනවා, කනගාටු වෙනවා, හඬනවා, වැළපෙනවා. ඒකයි දුකට. අපි හැදුවේ මොකක්ද? දුකක්. හරිනේ. එතකොට දැන් පෙර භවයේ කර්මය මූලික වුණා කර්මයට කොච්චර වෙලාවක් ගියාද? චිතක්ෂණයයි. කර්මයට ආයස කොච්චරද? චිතක්ෂණයයි. එයි කර්මය කියන්නේ සිතේ ගොඩ නැගෙන එකක්. ඒතකොට සිතේ ගොඩ නැගෙන යම් සිතුවිල්ලක ආයු කාලය ගත්තාම එක චිතක්ෂණයයි. රූප ධර්මයන්ගේ ආයශ තිතක්ෂණ 17යි කියන එක දන්නවා. දිවේ ආයශ තිතක්ෂණ 17යි. දිව කියන්නේ රූපය, කියන්නේ සුද්දාස්ඨක කලාපය, සතර මහා ධාතු. එහෙනම් චිතක්ෂණයක් තුළ නේද මේ දුක උරුම කරගත්තේ? දැන් එතකොට වර්තමානයේ අපි දිව අරමුණු කරන සිතින් කොච්චර වෙලාවක් යනවද? චිතක්ෂණයයි. ඒ චිතක්ෂණය තුළ හදන්නේ ඇලෙන සිතක්ද නැද්ද? තාත්තේ මේකට කැමතිනේ. කැමැත්තෙන් ඇලිලා ඉන්නේ. එහෙනම් ආශ්‍රවයක් හදන්නේ. කාම ආශ්‍රව. එතකොට ඒ සිතට ස්පර්ශ වුනේ දිව. අරමුණු කළේ දිවනේ. එතකොට සිතට ස්පර්ශ වුනේ දිව. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යය නෙමෙයි ආශ්‍රව. ආශ්‍රව ප්‍රත්‍යය අවිද්‍යාවට. හරිනේ. ඒතර අවිද්‍යාව ප්‍රත්‍යය ආශ්‍රව වලට. එහෙනම් අවිද්‍යාව නිසා තමයි අපි මේ දිව හෙවත් මේ සුද්දාස්ත්‍රක කලාපයට ඇලෙන්නේ. චිතක්ෂණයෙන් ඇලෙනවා. ඒ චිතක්ෂණය කියන එක හොඳටම සිතට අනුගත නම් දිවේ ආයු කාලය චිතක්ෂණ 17යි කියන එක හොඳට සිතට අනුගත නම් එතන මේ වෙනකොට අනිත්‍ය කියන එක ඊ타ත්ම ලස්සනට සිතේ අනුගත වෙලා තියෙන්න ඕනේ. එයි ඒ දෙකේම තියෙන උදේවැය. හටගෙන බිඳෙනවා. ඇතිව නැති වුණා. ඉපදුන ස්නේහයෙන් අතුරු දහන. එහෙනම් එතන අනිත්‍ය ලක්ෂණය සිත තුළ හොඳට අනුගත වෙලා තියෙනවා. අපට මේ දිව පීඩනයක් ඇති කරනවා. මොකද්ද කරන්නේ? රසය ගන්න. වෙන මොකුත් කරන්න බෑනේ. රසය පිළිබඳව දැනගන්න විතරයි පුළුවන් තියෙන්නේ. ඒතර සිත අපිට අනුබලය පීඩනයක් ඇති කරන රසයේ විඳින්න රසයේ විඳින්න රසයේ විඳින්න. දෙවිල්ලක් හැදෙන්නේ නැති. සිතට වෙහසක් ඇති කරන්නේ නැති. එයි ප්‍රණීත ආහාර හොයන්නේ. දෙවිල්ලක් හදනවනේ. ඒක දුකයි. නිරන්තරයෙන් ඒ පීඩනය දෙනවනේ. ඒ දෙවිල්ල නිරන්තරයෙන් දෙනවා දුකයි. ආත්මයි කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක්. ඒකට තමයි ආත්මය කියන්නේ. දිව ආත්මයට දාන්න බෑ. ඇයි බැරි? චිතක්ෂණ 17ක කරුණු දෙකක් ප්‍රත්‍ය වීමෙන් හා චිතක්ෂණ දෙකක්. ඒ කියන්නේ කර්මය හා සිතට චිතක්ෂණ දෙකයි. සීත උෂ්ණ හා ආහාරයට චිතක්ෂණ 17 ඒවා දෙකයි. ඒ ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒ ප්‍රත්‍ය වෙන ආකාරයටයි හටගන්නේ. උපකාරය වෙන ආකාරයටයි හටගන්නේ. එහෙනම් අනාත්මයි. ආත්මය කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. බෑ. එයි කර්මයයි සිතයි නැත්තා. ඒතර උපස්තම්භක කර්මය සහයෝගය දෙන කර්මය. මොකද ජනක කර්මයෙන් ප්‍රතිසන්දි අරන් දුන්නට ආයෂ ඒ කර්මයට ආයෂත් එක චිතක්ෂණයයි කර්මයෙන් හදාපු රූප කලාප වලට ආයශ චිතක්ෂණ 17යි ඒ ශණයෙන් එතන අතුරුදහන් වෙලා ඉවරයි. හැබැයි මේක ඇදගෙන එනවනේ මේ තාමත්. ඇදගෙන එන්නේ මේ ධර්මතා හතර එන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර. ඒතර රූප ධර්ම දෙකක් හා නාම ධර්ම දෙකක්. නාම ධර්ම දෙකට ආයශ චිතක්ෂණ දෙකයි. රූප ධර්ම දෙකට ආයශ චිතක්ෂණ 17 ඒවා දෙකයි. අපි දන්නවා චිතක්ෂණ 17ක් කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයයි. ඒතර ඒ 17 නොත් එකයි සිතේ ආයුෂ. දැන් එතන තියනවාද උදේවේ ඉපද බිනීම එතන තියෙනවද? ඇති වෙනසනේ නැති වෙනවද? ඒතර උදේවේ ඥානයේ ගාවට එන්නේ බංග ඥානය. ඒතර හට ගන්න සනේම් බින්දෙනවද? ඒක නුවණට අසු කරගන්න. ඥානයට අසු කරගන්න. නුවණට ඥානයට හසු කරගත්තා නම් ඒක ඒක බංග ඥානයයි. මොකද උද්‍යව්‍යා ඥානය ළඟට එන්නේ බංග ඥානය. දැන් දැන් අපි කලින් බැලුවනේ දිවක් තිබ්බේ නැහනේ ප්‍රත්‍යයෙන් හැදුවේ. ඒතර කලින් එහෙම එකක් තිබ්බේ නැහැ. බාහිර රසය. බාහිර රසය කියන එක කලින් තිබ්බද? නැහැ. ඒ නැහැ කියන්නේ. එතන තියෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවට තව සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවන් තමයි නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙන්නේ ඒ ආහාරයට ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනව වෙනකොට සතර මහා ධාතු එවත් සුද්දාෂ්ටක කලාපේ නැවත නැවත ප්‍රත්‍යයයි. එතකොට එහෙනම් ඒක කලින් තිබ්බද? දැන් තියනවද? ඒත් නැහැ. එතෙන්දී මොකද්ද අපි ගන්න ඥානය? උදේවැය ඥානය. අනිත්‍ය ලක්ෂණය. ඒතර ඒ ආහාරය හදන්න අපට නිරන්තරයෙන් සිතට පීඩනයක් දෙනවා, වදයක් දෙනවා, සිතට පෙලීමක් ඇති කරනවා, දැවිල්ලක් ඇති කරනවා. කොහොම හදන්නේ? ප්‍රණීතව හදන්න. දෙනවනේ එහෙම. ඔව්. ඒක දුකයි. හැබැයි ඒ ආහාරය සකස් වෙන්නේ ඒ සුද්දාෂ්ට කලාප සකස් වෙන්නේ ප්‍රත්‍යයට අනුරූපවයි. Tamanගේ උමනාවට හැටියට නෙමෙයි. තුන පහේ ටික මිරිස් අරමේ ටික ඔක්කොම දාන ඒ ස්වභාවය අනුව නෙමෙයි දෙක ආහාරයේ රසය සකස් වෙන්නේ. ඉතින් ප්‍රත්‍යයට අනුරූපවනේ හැදී. අපට ඕන විදියටද හැදුනේ? ආ අපට ඕන විදියටද හැදුවේ කලමනාටික දාපු ඒ උපකාර වෙච්ච ආකාරයටද හැදුනේ? Tamanට ඕන විදියට හැදුනා නම් ආත්මයි. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවයි ඵලය හැදුවේ. එහෙනම් අනාත්මයි. හරිනේ. එතකොට දැන් දිවයි රසයයි. ඒ දෙක නිසා ඇති වෙනවනේ සිතක්. ඒ සිත කොහෙද තිබ්බේ? දිවේ තිබ්බද? නැහැ. ආහාරයේ තිබ්බද? එහෙනම් වෙන කොහේ හරි gedara කොහේ හරි තිබ්බද? සාක්කුවේ තිබ්බද? අලුතෙන්ම ආවද? අලුතෙන්ම ආවා. අලුතෙන්මනේ ආවේ. ඒකට තමයි උදේ කියන්නේ. අලුතෙන්ම ආවා ඒක උදේයි. ආපසනෙන් කොච්චර වෙලාවක් තිබ්බද? චිතක්ෂණයයි බින්දල අතුරු දහන. ඒ තමයි වැය. හැදෙන සනේම් බින්දෙන බව හොඳටම සිතට අනුගත නම් දැන් ආයි ඒ පිළිබඳව බලන්න දෙයක් නැහැ. බලන්න ඒ සිත හදන්නකොටම තේරෙනව නැති වෙලා ඉවරයි කියලා. ඒ තමයි බංග ඥානය. ඇයි? ඇතිවන සනේම්ම නැති වෙනවනේ එක චිතක්ෂණයයිනේ. එතකොට ඇති වෙන්නේ ඇති වෙලා නැති වෙන්න මේ යන එක චිතක්ෂණය නම් එන චිතක්ෂණ භාගයයි. ඒතයි බංග ඥානය. දැන් සිතේ දොර කලින් කොහොත් තිබෙන්නේ නැහැ. අලුතෙන්මනේ හැදුවේ. හැබැයි සිතට කැමති. කාම ආශ්‍රවයක්. දැන් ඒක ආශ්‍රවයන්නේද හැදුවේ. ඒ සිතට කැමතිනේ. ආශ්‍රවයක් හැදුවා. එතකොට ඒ ඒ කරුණු තුන එකතු වෙන තැන ස්පර්ශය නෙමෙයිද තියෙන්නේ? දිවයි රසයයි ඒ සිතයි එකතු වෙන තැන ස්පර්ශය නෙමෙයිද? එහෙනම් ස්පර්ශය දිවේ තිබ්බද රසයේ තිබ්බද අර සිතේ තිබ්බද? අලුතෙම නෙමෙයිද ආවේ. කොහොත් තිබෙන්නේ නැනේ. අපි හැදුවද? අපි හැදුවා. <laughs> දිවත් අලුතෙන් හැදුවා. ඇයි අර කර්මයයි මේ ධර්මතා හතරයි අපි හැදුවා. බාහිර රසය අපි හැදුවා. හැදුවනේ. ඒ කියන්නේ සතර මහා ධාතුන් සතර මහා ධාතුන් ප්‍රත්‍ය කළා හදාගත්තානේ. ආ. එතකොට ඒක කලින් තිබ්බේ නෑනේ. දැන් ඒ දෙක නිසා හැදුණු සිත කලින් තිබ්බද? අලුතෙන්ම හැදුවා. දැන් ওই ධර්මතා තුනටම කැමති නේද? දිව රසය සිත තුනටම කැමතිද නැද්ද? තුනම කාම. කාම කියන්නේ කැමති. තුනටම ඇලිලාද තියෙන්නේ? දිවටත් රසයටත් ඒ නිසා හැදෙන සිතටත් තුනටම සිතෙන් ඇලිලා ඉන්නේ. කාමාශ්‍රව. ඒක ස්පර්ශ නොවුණා නම් ඒ සිත් උපදවන්න බෑනේ. එහෙනම් ස්පර්ශයටත් ඇලිලා. ඒතර අලුතෙන්ම නේද මේක හැදුවේ? තේරෙනවද? දැන් පොඩ ගැඹුරින් ගැඹුරට යන්නේ අපි. හොඳට සිත විසිරවන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැහැ මේ කොටස් වල හොඳ සිතට විසිර හොතට සිත විසිරවන්න ඕනේ කොටස් වල. ඒතර තමයි තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. දැන් ස්පර්ශය තිබෙන්නේ නැහැ. අලුතෙන්ම ආවා. හැබැයි ඒකටත් කැමතියි. එහෙනම් තවත් හැදුව ආශ්‍රවයක්. ඉතින් තව ආශ්‍රවයක් හදනවා කියන්නේ හැදුවේ භවයක් නේ. දිවට ආශ්‍රවයක් කැමැත්තෙන් ඇලුනා නම් දිව කාම වස්තුවක් ඒකට කැමැත්තෙන් ඇලුනා නම් කාම ආශ්‍රවයක් හැදුවා භවයක් බාහිර රසය ඒකට කැමැති ඒකට කැමැත්තෙන් ඇලුනා කාම ආශ්‍රවයක් එහෙනම් හැදුවා භවයක් දෙක නිසා හදපු සිතට කැමති ඒ සිත කාමයක් කාමාශ්‍රවයක් ඒවට කැමැත්තෙන් ඇලෙනවා ඒ සිතට එහෙනම් හැදුව භවයක් හරිනේ දැන් ඒතර එතන තියෙන ස්පර්ශයනේ දැන් ස්පර්ශයට කැමති ඒතර ස්පර්ශය නිසා නේද මේ කරුණු තුන එකතු උනේ ආ දැන් ඒතර ස්පර්ශ අලුතෙන්ම නේද ආවේ ආපු ශනේ මේ ඉවරයිනේ එතන තමයි උදේ වැහා උදේ තියෙනවා උදේ වේඥානයේ තියෙනවා හැබැයි ඒක බලන්න හදනකොටම නැති වෙලා ඉවරයි. මනසින් අරමුණු කරන්න නම් දැන් මේ වෙනකොට විදර්ශනා ඥානය අතිශය තියුණු වෙලා තියෙන්න ඕනේ. මේ වෙනකොට ධර්මදේශනා 140 ගණක් තියෙනවා. මේ සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ. නිවැරදිව ඒ සීල විසුද්ධියේ ඉඳලම දිගටම හොඳට ප්‍රායෝගිකව මේක කරගෙන ආවනම් මේ වෙනකොට විදර්ශනා ඥානය අතිශය තියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලිය මනසින් අල්ලගන්න පුළුවන් ආකාරයට මනස සකස් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් මේක අල්ලන්න බෑ. මොකද ඒ තරම් අතිශය සූක්ෂමයි අතිශය වේගෙන් සිද්ධ වෙන්නේ. ඒක අල්ලන්න නම් අපේ විදර්ශනා ඥානයත් ඒ වේගයටම ගන්න ඕනේ. තේරෙනවද? ඒක නිසා තමයි කලින් කියන්නේ සමාධිය ඇති කරගන්න කියලා. චිත්ත ඒකාග්‍රතාවය, සිතේ සමාධිය, සිතේ තැන්පත් බව, සිත නොවිසරණ ස්වභාවයක් ඇති කරගන්න කියන්නේ මේ නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙන අතිශය වේගයට අනුව විදර්ශනා ඥානය ගෙනියන්න වෙනවා. අත අල්ලන්න හම්බෙන්නේ. ඒ ඒ තරම් වේගෙන් ඇතිව ඒ තමයි අනිත්‍ය. يعني ඒ ස්වභාවයම තුල තියෙන දුක. ඒතර තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ආත්මයක් නැහැ. එතන තියෙන අනාත්ම. හරිනේ? ලක්ෂණ තුන හොඳට සිතට අනුගත වෙලා තියෙනවනේ. මොකද මේ මාර්ගම්මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන එතනින් අවසන් මේ කරුණු තුනම අවබෝධ කරන්න මේ නුවණ උපදවන්න නම් අනිවාර්යයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙනවා. අනේ කිසි දෙයක් නැහැ. කලින් තමයි අර බෙදුවේ කොටස් වලට දහස් ගණන් කොටස් වලට බෙදුවේ. දැන් තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ තුලම තමයි මේ ඥාන ටික උපදින්නේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන මේ උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බයතුපට්ඨාන ඥාන, <clears throat> ආධිනවනු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කම්මජිතා ඥානය, පටිසංකානු දර්ශන ඥානය, සංස්කාර උපේක්ඛා ඥානය හා සත්‍ය අනුලෝම ඥානය කියන නවමහා විදර්ශන නවයම එනවා. මේ නවයත් එක්ක ඕනේ යන්නේ ඊගාවට. ඥාන දර්ශන විසුද්ධියට යන්න මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් මේ නමේ උපදවන්න ඕනේ. උපදවන්න නම් අපිට අර තීක්ෂණ විදර්ශනා ඥානය ඕනේ. ඒක තමයි ප්‍රායෝගිකව මේක පුහුණු කරන්න කියන්නේ. කොච්චර බණ කිව්වත් මේක අල්ලන්නේ නැහැ මනසෙන් ප්‍රායෝගිකව පුහුණු කලේ නැත්තම්. බලවත් කරන්න ඕනේ ප්‍රායෝගිකව. ඒ පුහුණුවෙන් ලබා ගන්න අතිශය සිතේ බලවත් බවක්. ඒ කියන්නේ මේ අතිශය වේගයෙන් සිදුවෙන ධර්මතාවයන් මනසෙන් අල්ලන්නේ මනසේ නල්ලන්න ඕනේ මේක. ඒතර භංග ඥානය. ඊගාවට අපි පළවෙනි සිතෙන් පළවෙනි සිතෙන් විදර්ශනා කරන්නත් බෑ. මොකද පළවෙනි සිත දැන් දිවට ගෝචර වෙන රසයනේ හැදෙන ජීව විඥානේ ඒ ජීව විඥානේ හටගත් සැනේ බිඳිලි ඉවරයි. අපි දෙවෙනි සිතෙන් තමයි අරමුණ ගන්න හදන්නේ. දෙවෙනි සිතෙන් අරමුණ ගන්න හදනකොට ඒකත් බිඳිලි ඉවරයි. තුන්වෙනි සිතෙන් අරමුණ ගන්නද? ඒත් බින්දලා ඉවරයි. අන්න ඒක දර්ශනය වෙන්න ඕනේ. තේරෙනවද? එතකොට අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාව තුළ අනිත්‍ය හොඳට ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙනකොට ඥාන ටික ක්‍රමානුකූල වෙනවා එකින් එක. දැන් එතකොට ඒ ජීව විඥානේ කණුතන එකතු කරන ස්පර්ශයෙන් ස්පර්ශය නිසා විඳීමේ සිතක්. දැන් විඳීමේ සිතක් කොහෙද තිබ්බේ? ස්පර්ශයේ තිබ්බද? විඥානයේ තිබ්බද? බාහිර ආහාරයේ තිබ්බද? අධ්‍යාත්මික දිවේ තිබ්බද? අලුතෙන්ම නේද හැදුවේ. අලුතෙන්ම හැදුවා. එහෙනම් කලින් තිබ්බේ නෑ නේද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට. ඇත කියන්නෙත් නෑ මම. එයි පරමාර්ථ වශයෙන් නැති නිසා. කලින් නෑ. හැදුවක් තියෙනවා. නැත කියන්නේ දිව නිසා විඳින අය ඉන්නවා. නැත කියන්න බැහැනේ. දිව මූලික කරගෙන විඳින අය නැද්ද රසය විඳින අය? එහෙනම් නැත කියන්න බෑ. හැබැයි ඇත කියන්නේ මේ කරුණ සකස් වෙන්න කලින් නෑ. දිවත් නැත්තම් රසයත් නැත්තම් ඒ සිත හැදෙන්නෙත් නෑ. ඒ කරුණ තුන එකතු වෙන ස්පර්ශය හැදෙන්නෙත් නෑ. ස්පර්ශය උන් නැත්තම් විඳීමේ සිත හැදෙන්නෙත් නෑ. එහෙනම් කලින් තිබ්බද? නෑ. එහෙනම් දිවට ආයශ චිතක්ෂණ 17යි ෂණයෙන් ඉපද බිඳෙනවා. එතන උදේවැය ඒකම බලන්න හදනකොටම නැති වෙලා ඉවරයි. බංගය දකින්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය අවසානය. බංග ඥානය කියන්නේ අනිත්‍ය අවසානය. තේරෙනවද? බාහිර රසය චිතක්ෂණ 17යි. බලන්න හදනකොට නැති වෙලා ඉවරයි ඒකත්. ඒ දෙක නිසා දෙන සිත එක චිතක්ෂණයයි. කර්ණ තුන එකතු කරන ස්පර්ශක චිතක්ෂණයයි. ඒකක්වත් කලින් තිබ්බේව නෙමෙයි. අමුතෙන් හැදුවා. එහෙනම් දැන් අපි හැබැයි මේ පහටම අපි කැමැත්තෙන් ඇලෙනවා. ඒ කාම ආශ්‍රව. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කාම හැටියට හැඳින්වුවේ. දිව කාමයක්, රස කාමයක් කැමැති. දෙක නිසා හැදෙන සිත කාමයක් කැමැති. කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි කාම කැමැතියි. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත කාම කැමති. කැමති නේ පහට. එහෙනම් දැන් අපිට ඔක පළමෙන් හටගත්තේ කොතනද? දිවෙන්. ඒකට තියෙන ආශ්‍රවයන් කරන්න. ඒට තියෙන ආශ්‍රවයන් කරන්න අනිත් ඒවා හිත ඉච්ඡාය. එකයි අයින් කරන්න තියෙන්නේ. දිවට තියෙන කැමැත්තෙන් ඇලීම නිසා තමයි ප්‍රණීත රස හොයන්නේ. දිවට තියෙන සිතේ ඇලීම අයින් කරන්න. ප්‍රණීත රසය හොයද්දි කියලා බලන්න. හොයන්නේ නැහැ ආශ්‍රය ඉවරයි. ඒ දෙක නිසා හටගන්න සිතේ ආශ්‍රය ඉවරයි. ඒ සිත හදන්න හොයන්නේ නැහැ එහෙනම්. ඒ මේකට තියෙන චන්දරාගයේ ආශ්‍රව අයින් කළා එනං ආයෙ මොකටද ඒ දෙක නිසා හදන සිතකට ඇලෙන්නේ. මූල ධර්මතාවය මේකට තමයි ඇලෙන්නේ. පැහැදිලිද? ඒතකොට කර්ණොත් තුන එකතු කරන ස්පර්ශයටත් ආශ්‍රවයක් නැහැ. ඒ ස්පර්ශය නිසා හටගන්න විඳීමේ සිතටත් සිතෙන් ඇලෙන්නේ නැහැ. පැහැදිලිද? ආශ්‍රවශය ආශ්‍රවශය කළොත් දුක්ෂයයි දුක් ඉවරයි. එයි ආශ්‍රව දැන් ස්පර්ශනේ දැන් මේ ප්‍රත්‍ය පහටම ප්‍රත්‍ය ස්පර්ශය පෙන්වන්නේ ස්පර්ශය ප්‍රත්‍ය විද්‍යාවට. ඔන්න දැන් එනවා එතනට. ඒතර අවිද්‍යාව ප්‍රත්‍ය ස්පර්ශයට. හරි. අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාරයන්ට. සංස්කාර ප්‍රත්‍යයයි විඥාණයට. විඥානයේ ප්‍රත්‍යයයි නාම රූප වලට. නාම රූප ප්‍රත්‍යයයි සලආයතන වලට. සලආයතන ප්‍රත්‍යයයි ස්පර්ශයට ස්පර්ශ ප්‍රත්‍යයයි වේදනාවට. වේදනාව ප්‍රත්‍යයයි තෘෂ්ණාවට. තෘෂ්ණාව ප්‍රත්‍යයයි උපාදානයට. උපාදානයේ ප්‍රත්‍යයයි භවයට. භවයේ ප්‍රත්‍යයයි ජාතියට. ජාතිය ප්‍රත්‍යයයි ජරා දැන් මොනවද හැදුවේ? ඒ හැදුවේ දුක. හරිනේ. දැන් ඒක නවත්තන්න බෑනේ. ඇයි නවත්තන්න බැරි? ආශ්‍රව හැදුවා. ආශ්‍රව කියන්නේ ඇලෙනවනේ. ඒ කියන්නේ චන්දරාගයනේ. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව. ඒ samudāra සත්‍ය නෙමෙයිද? තෘෂ්ණාව. ආ. ඒතර අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛාර සත්‍ය නෙමෙයිද? ගලවන්න බැලුනොත් හේතුව හැදුවොත් ඒකයි බුදුරජාණන්සේ මේ චතුරාර්ය සත්‍ය දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක යන්නේ. හේතුව හැදුවොත් ඵලය භුක්ති විඳින්න වෙනවා. ඵලය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක අනිවාර්යෙන් භුක්ති විඳින්න වෙනවා. ඉතින් දුකනේ අපි බාරගන්නේ. ඇයි දුක බාරගන්නේ? හේතුව හැදුවනේ. හරිද කියන්නේ? ඒකවල ඒ තුල තියෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවය තියෙනවා දුක්ඛ ස්වභාවය තියෙනවා අනාත්ම ස්වභාවය තියෙනවා. ඒ ලක්ෂණ තුනයි වෙන් කරන්න පුළුවන්ද මේ කරුණු පහෙම? බෑ. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන මේ ලක්ෂණ. ඒ තුන මේ කරුණු පහෙන් වෙන් කරන්න ඒ තමයි විදර්ශනා ප්‍රඥාව. දැන් එහෙනම් අපි කල්පනා කරනවා කරුණු පහ පිළිබඳ උද්‍යව්‍ය ඥානෙ ඇතිව නැති වෙනවා. ඒතර බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. හොඳට බලාගෙන ඉන්නවා. ඔය පහම දේ හොඳට බලන් ඉන්න. මොකද්ද වෙන්නේ? ඇති වෙන්න ඉස්සලා නැතිල ඉවරයි. හැදෙන්න ඉස්සලා නැතිල ඉවරයි. හැදෙන එකම නැතිල ඉවරයි. ඒක මනසින් ගන්න. ඒක මනසින් අරමුණු කරන්න. ඒ බංග ඥානය. එහෙම හොඳට බලාගෙන ඉන්නකොට එන්නේ සතුටක් නෙමෙයි. බයක් එන්නේ. මොකද්ද මේ වෙන්නේ? මේ නාම රූප දෙකට මොකද්ද මේ වෙන්නේ? මේක මේ තවදුරටත් ගෙනහිලා ඇති වැඩේ මොකද්ද? ප්‍රයෝජනේ මොකද්ද? අර්ථය මොකද්ද? මට මොකද්ද තියෙන වටිනාකම්? තේරෙනවද? ඒ නිවැරදි ස්වභාවය දැක්කාම අතහරිනවා. කොහොමද අතහරින්නේ? ඒකට උපමා දෙකක් කියනවා. ඒ තමයි අම්මා කෙනෙකුට හිටිය දරුවෝ තුන්දෙනෙක්, පුත්තු තුන්දෙනෙක්. පුත්තු තුන්දෙනා හොරු. කරදරයන්නේ ගමට. රජුරෝ චරපුරුෂයෝ දාලා උත්තුකාරයෝ දාලා ඇල්ලුවා හොරු තුන්දෙනා. අල්ලලා විභාග කරලා දඬුවම් නියම කරා තුන්දෙනාගෙම හිස ගහලා දාන්න. බෙල්ල කපලා දාන්න. ඒ කාලේ තිබෙන දඬුවම් මෙහෙම. දැන් අම්මට ඉන්නේ පුතු තුන්දෙනා විතරනේ. දැන් අම්මට තෙන්න කිව්වා බලන්න එතන. අම්මජියා බලන්න. දැන් අර පළවෙනි පුතාව ගත්ත දංගෙඩියට කැපුවා බෙල්ල. පුතාමල. දෙවෙනි එක්කෙනාව ගත්ත දංගෙඩියට. අම්මා බැලුවා පළවෙනි එක්කෙනා මල. දෙවෙනි එක්කෙනා මරනවා. පොඩි එකා පිළිබඳව ආසාව තැහැරියා. තේරෙනවද? එහෙනම් අතීතයේ හටගත්ත සංස්කාර ඉපද බිඳෙනවා. මේ සියලු සංස්කාර නැතිව නැති වෙනවා. එහෙනම් දැන් මේ මොහොතේ සිදුවෙන සංස්කාරයන් මේ මොහොතේත් අපේ සිත් තුළ සංස්කාරයන් ගොඩ නැගෙනවා. ඒ සියලු සංස්කාරයනොත් ඇතිව නැති වෙනවද? එහෙනම් ඒ තව මොහොතකින් හදන සංස්කාර වලට ඇලෙන්නේ. අම්මා අතහැරියා. එයි අතීත සංස්කාරය ඉපද බිඳුනා. ඒ කියන්නේ පළවෙනි දරුවා මැරුවා. හරිද? එතකොට දැන් ඒව ආයෙන්නේ නැහනේ. ආයෙ ඒ පුත ආයෙ එනවද? නැහනේ. ඒතර අතීත සංස්කාරය ඉපද බිඳුණානේ. උදේ වේනේ එකෙත් තිබ්බේ. දැන් වර්තමානයේ මේ කතා කරන මොහොතෙත් උදේවැය නෙමේද තියෙන්නේ? ඇතිවන සැනේ නැති වෙනව නෙමේද? එහෙනම් වර්තමානයේ දැන් අර පුතාව ගත්ත දංගෙඩියට. දැන් දන්නවා දැන් මරනවා. හරි. මේ කතා කරන මොහොතෙත් ඇතිව නැති වෙනවනේ. එහෙනම් තව මොහොතකින් හදන සංස්කාර වලට ඇලෙන්නේ. ඒ පිළිබඳව ඒ ආශ්‍රමයන්ට ඒ ආශ්‍රව අතරින්න. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් අම්මා රැලීමත් හැටිය තුන්වෙනි එක්කෙනා පිළිබඳව. ඒ වැඩක් නෑ ඒකත් මරණනේ. තව මොහතකින් හැදෙන නාම රූප දෙකත් ඇතිව නැති වෙනවද නැද්ද? එහෙනම් ඒකේ අසවත හරින්ට. පැහැදිලිද කියපු එක. හැබැයි මේක දකින්න ඕනේ අතහරින්න. නිකන් කොච්චර කිව්වත් අතහරින්න කියලා අතහරින්නේ. තව උපමාවක් කියනවා. අම්මා කෙනෙක් දරුවෝ 10ක් වැදුවා. නම දෙනෙක්ම මලා. අතේ එක්කෙනෙක් ඉන්නවා. අතේ ඉන්න එක්කෙනා පණ අදිනවා. හැබැයි කුසෙත් එකෙක් ඉන්නවා. මම කල්පනා කරනවා මං දරුවෝ 10ක් බිහි කරා. නම දෙනෙක්ම බලා. අතේ ඉන්න එක පණ අදිනවා. කුසේ ඉන්න එක පිළිබඳ ආසාවත හැරියා. තේරෙනවද කියපු උපමාව? අතීතයේ හටගත්ත සියලු සංස්කාර ඉපද බිඳුනා. මේ දැන් මෙතන ඇවිල්ලා වාඩි වෙන කලින් හටගත්ත සංස්කාර කෝ? ඒ සියල්ල ඇතිව නැති වුණාද? එහෙනම් දරුවා නමයක් මලා. දැන් මේ කතා කරන මොහොතේ ඉපද බිඳිනවද? ආ එක 50 දින එහෙනම් මේ වෙලාවේ. කුසේ ඉන්න එක පිළිබඳව ආසාව එහෙනම් ඒ කියන්නේ තව මොහොතකින් හටගන්න නාම රූප දෙක පිළිබඳව ආසාව අතහරින්න. තව මොහොතකිනුත් හටගන්නේ නාම රූප දෙකක් නෙමෙයිද? ඒක ආසාව අතහරින්න. උපමාවක් කිව්වේ. පැහැදිලි නේද උපමාව? හැබැයි අපි නෑනේ. 9ක් මලත් කමන්නේ 10ක් මලත් කමන්නේ 11 වෙනි එක හදන්න තමයි හදන්නේ. නැද්ද? ඒක තමයි අවිද්‍යාව කිව්වේ. ඒක තමයි මොහය කියන්නේ. මුලා වෙලා ඉන්න අපි රැවටිලා ඉන්නේ. ඒ මොහයේ ස්වභාවයයි. ඒ අවිද්‍යාවේ ස්වභාවයයි. අනෝබෝධයේ ස්වභාවයයි. එයි මම තුල හිර කරන් ඉන්නේ මනස. මගේ කියන ස්වභාවයෙන් හිර කරගෙන ඉන්නේ මනස. ඒ නිසා තමයි චන්දරාගය. ඒ නිසා තමයි ආශ්‍රව. ඒ නිසා තමයි තෘෂ්ණාව. මම මගේ. දැන් මොකද්ද මගේ? මගේ කියන්නේ මගේ කියන වචන. ඔතන තියෙන අකුරු දෙකයි. ওই අකුරු දෙක කියන්නේ ඉස්සලා නැති වෙලා ඉවරයි නාම රූප දෙකම. ඔය ඔය අකුරු දෙක අටෙන් පිට වෙන්න කලින් මේ නාම රූප දෙකම ඇතිලා නැතිලා ඉවරයි. ඒතර මොනද මගේ? මෙන්න මේක අවබෝධ කරගන්න තේරුම් ගන්න. ඒතර මොකද්ද මගේ? ස්වාමියා භාර්යාව, පුතා, දුව, සහෝදරයා, ඥාතිය. ඥාතිය කියන ඒ අකුරු තුන ඥාතින් කියන අකුරු තුන කියන්නේ ඉස්සෙල්ලා ඥාතින් ඇතිලා නැතිලා ඉවරයි. ඕක ඥානයට අසු කරගන්න ඕනේ. ලෝකේ ශුන්‍ය කිව්වේ ඒකයි. හැදෙන්න කලින් ලෝකෙ කිසි දෙයක් නැහැ. දැන් වේදනාව කියන එක ලෝකෙ තියෙනවද? නැහැ කිව්වත් බොරු තියෙනවා. තියෙනවා කිව්වත් බොරු. බුදුරජාණන් සත්‍ය කියන්නේත් නැහැ. ස්පර්ශය වෙන්න කලින් කොහෙද වේදනාවක් තිබ්බේ? තිබෙන්නේ. හැබැයි කෙනෙකුට පොන්න පුළුවන් මන් දිවෙන් විඳිනවා. දැන්තර ඇත කියලා පිළිගන්න වෙනවා. හරිනේ? හැබැයි බුදුරජාණන් සත්‍ය කියන්නේ. හැදෙන්න කලින් නැහැ. ස්පර්ශය සිද්ධ වෙන්න කලින් නැහැ. කොහොමත් නැහැ නේ. එහෙනම් අපි හදනවා නේද? එහෙනම් ආශ්‍රවත් කොහොමත් නැහැ. ආශ්‍රව අපේ හිතේ නෑ. ආශ්‍රවයක් තියනවාද හිතේ? නෑ. දිවයි රසයනි ශාස්ත්‍රයක් හදනවා. ඉතින් නැති දෙයක් නේද හැදුවේ අපි. එතකොට නැති දෙයක් අපි හැදුවේ සසරක් නේ හැදුවේ. දුකක් නේ හැදුවේ. ඔක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මෝඩකම කියලා. ඔක තමයි මෝඩකම කිව්වේ. දැන් ඔකට මේ ලස්සන උපමාව මම ඔය ඉස්සෙල්ලා කිව්වා. දැන් තාත්තයි පුතයි ගමනක් යනවා. අවුව වෙලාවේ. තද හිරු රශ්මිය. පුතාට තිබහයි. පුතා කියන තාත්තේ වතුර ටික බොහොම හරි තිබහයි. හැබැයි යන්නේ පාළු පාරක ගියක්වත් කඩයක්වත් මොනක්වත් නැහැ. හැබැයි තාර පාරේ ඈත පේනවා දියසීරාවක්. දකින්නවනේ? හරි. දැන් පුතා කියනවා හරි තිබහයි පිපාසෙ. ඒතර තාත්තා කියනවා දැන් පුතේ මේ වෙලාවේ වතුර ටිකක් බොන්න බෑ. අපි තව ටික ඉස්සරහට යන් ඔය කඩයක් මක් හරි ගියක් මක් හරි හම්බුණා. අපි වතුර ටිකක් ඉල්ලමු. තාත්තා අනහතන වතුර තියෙනවා. කවුද කියන්නේ? පුතා. දැන් තාත්තා කියන පුතේ එතන වතුර නැහැ. ඇයි? තාත්තා දන්නවා. පුතා කියන අර අර තියෙන තාත්තේ වතුර දැන් මොකක්ද හරි? වතුර තියනද එතන? නැහැ කිව්වට දරුවා පිළිගන්න. ආ ඕකම තමයි අපිට වෙලා තියෙන්නේ. කොච්චර නැහැ කිව්වත් තියනවා කියලාම තමයි ගන්නෙ. ඒක තමයි පොඩි දරුවෝ කියන්නේ. බාල කිව්වේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ. තේරෙන්නේ? හරිද එතකොට? මේ සියල්ල නැහැ. ඒකයි ලෝකයේ ශුන්‍යයි කිව්වේ. හැබැයි අපි කියනවා තියනවා කියලා. ඒතකොට අර දරුවා කියනවනේ පෙන්නනවා. දැන් නැහැ කියන්න බෑ තාත්තට. දැන් තාත්තට තාත්තට අර තියෙන වතුර දැන් තාත්තට වතුර ටික දෙන්න පුළුවන් දරුවට. කවදාවත් දෙන්න බෑ. තේරෙනවද කියන්නේ? පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකයේ ශුන්‍යයි කියලා. සමහර අය කිව්වා ලෝකේ ඇත කියලා. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. සමහර අය කිව්වා ලෝකේ නැත කියලා. තථාගතයන් වහන්සේ ඒකත් ප්‍රතික්ෂේප කළා. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදීමෙන් නූපදීමෙන් මේ නූපදී. ඒකනේ මේ දහරි. ඉතින් එහෙනම් කලින් නෑ නේද මොනක්? එහෙනම් අපි මේ හදනවද නැද්ද? මොනවා හින්දාද හදන්නේ? ආශ්‍රව හින්දා. ආශ්‍රව නිසා හදන්නේ. හැබැයි හදන්න දෙයක් නැහැ හදන්න ඉස්සෙල්ලා ඉවරයි. ඒ තමයි උදේවැය බලන් හදනකොට නැතිවිලා ඉවරයි. ඒ තමයි බංග ඥානය. අන්න ඒක හොඳට සිතින්ට හොඳට මෙනෙහි කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න චන්ද්‍රාගය අයින් වෙනවා. බයක් එන්නේ ඊගාවට අනිවාර්යෙන්. අතිශය බයක් වෙන මොකන්ද මේ වෙන්නේ? මොකද්ද මේ සිද්ධ වෙන සිද්ධාන්තය? එතෙන් තමයි කලකිරීම එන්නේ නිබ්බිදාව. එතකන් කලකිරීමක් එන්නේ. එතකන් එන්නේ කලකිරීම. ඇයි? අර දරුවා රැවටෙනවානේ. තියනවම කියනවානේ. දරුවා කියනවා තියනවා. දැන් තාත්තා නැහැ කියන්නත් බෑ. ඒ දරුවා කිව්වට අහන්නෙත් බෑ. හැබැයි තාත්තා දන්න ඉතර නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දන්න නැහැ කියලා. ඒකයි ලොකේෂන් නැහැ කිව්වේ. අපේ මනස තාම අපි එතනට අරන් ආවේ නැහැ. ඒ නිසා අපි ඇලෙනවා ආශ්‍රව හදනවා. පැහැදිලිද? එහෙනම් ශරීරය. ශරීරයක් තියනවද? බුදුරජාණන් ඇත කියන්නේත් නැහැ. නැත කියන්නේත් නැහැ. ඇත කිව්වොත් පරමාර්ථ වශයෙන් නැහැ. එයි මේක හැදුවා පෙර භවයේ කර්මය හා වර්තමාන භවයේ කම්මචිත්ත ඍතු ආහාර. නැද්ද? සෑම මොහොතක් පාසාම කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ ධර්මතා හතර ප්‍රත්‍ය නැද්ද මේ ශරීරයේ සියලුම කොටස් වලට? පෙර භවයේ කර්මයෙන් නෙමෙයිද හැදුවේ? ওই ධර්මතා පහ අයින් කළා කයක් පෙන්වන්නේ. ওই ධර්මතා පහ අයින් කළා කයක් පෙන්වන්නේ. එහෙනම් නැත කියන්න බෑ. එයි මේ තියෙන ශරීරයක්. අර ළමයා පෙන්වන්නේ. ඒතර ඇත කියන්න බෑ. මේ ධර්මතා පහ ඇති කල්ලි ඇත. එහෙනම් මේ ශරීරයේ සියලුම කොටස් වලට ආයශ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17යිනේ. ඒ කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලේ ලක්ෂයකට බෙදුවත් ඊටතර කෙටි කාලේ. හැබැයි මේකට කැමති. කැමති කියන්නේ කාම. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඒතර ඒ සිතෙන් ඇලෙන්නේ. ඒ ඇලෙන සිතට ආයශ කොච්චරද? එක චිත්තක්ෂණේ. ආ එක එක චිත්තක්ෂණයකින් හැදුවා සසරක්. එක චිත්තක්ෂණයෙන් හැදුවේ සසර. ඇයි? ආසාවෙන් ඇලුනා නම් එතකොට ආශ්‍රවය. ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට. හරිනේ? එතකොට අවිද්‍යාව හටගෙන ඉවරයි. ඒ නාම ධර්මයක්. එතකොට ආශ්‍රව නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට චිතක්ෂණයෙන් ප්‍රත්‍යයයි. ඒ චිතක්ෂණයෙන් ප්‍රත්‍යයයි සංස්කාරයන්ට. ඒ චිතක්ෂණයෙන් ප්‍රත්‍යය ප්‍රසන්ද විඥාණයට. ඒ චිතක්ෂණයෙන් ප්‍රත්‍යයයි නාම රූප දෙකට. හරිනේ? දැන් ඒතර මේක අල්ලන්නකෝ දැන් මනසින්. මොනතරම් වේගෙන්ද මේක සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඒක අල්ලන්න විදර්ශනා ප්‍රඥා හොඳට දිනු වෙන්න. දැන් ඒතකොට එතන අනිත්‍ය ලක්ෂණය නැද්ද? එහෙනම් මේ කය අපිට සරසන්න මේ කලංකාර කරන්න මේක පවත්වන්න නිරන්තරයෙන් සිතට පීඩාවක් දෙන්නේ නැද්ද? පෙලන්නේ නැද්ද සිතට? මේක පරිසම් කරගන්න දෙනවනේ සිතට. ඒක දුක්ඛ ලක්ෂණයක්. අනිත් එක මේක ඉස්සරහට දාලා මේකෙන් පහස ලබන්න ලබන්න ලබන්න කියලා සිතට දෙන්නේ නැද්ද දෙවිලක්? ඒක තමයි දුක. හැබැයි කයක් නැහැ. දැන් නැහැ කියන්නත් බෑ මේ තියෙන්නේ කියලා පෙන්නන. අර ධර්මතා පහ නැත්තම් නැහැ. එහෙනම් අපි හැදුවා. කොහමද හැදුවේ? එයි මේකට කැමැත්තෙන් ඇලුනේ. ආශ්‍රවයක් හැදුවා. කාම ආශ්‍රවයක්. ඒතොර එක චිතක්ෂණයෙන් කාම ආශ්‍රයක් හැදුවා. ඒ චිතක්ෂණයෙන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. එක චිතක්ෂණයට ආශ්‍රව හැදුවනම් අනිවාර්යෙන් අවිද්‍යාව කියන චිතක්ෂණ ඒතර චිතක්ෂණයයි. චිතක්ෂණයෙන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි ආශ්‍රව. ඒ චිත ඒ චිතක්ෂණයෙන් සංස්කාරයන්ට ප්‍රත්‍ය අවිද්‍යාව. එයි සංස්කාර කියන්නේ කර්ම. ඒවත් චේතනා. එක චිතක්ෂණයයි ආශ්‍රව. ප්‍රත්‍යසන්දි විඥාණයට එක චිතක්ෂණයයි. කර්මස්සනේ එක චිතක්ෂණේ ප්‍රත්‍යයයි ප්‍රසන්ද විඥාණයට. නාමේ නාමයට ප්‍රත්‍යයයි. ආශ්‍රව නැමැති නාමයේ අවිද්‍යාව නැමැති නාමයට චිතක්ෂණයෙන් ප්‍රත්‍යයයි. ඒ චිතක්ෂණයෙන් ප්‍රත්‍යයයි සංස්කාර නැමැති නාම ධර්මයට ඒ චිතක්ෂණයෙන් ප්‍රත්‍යයයි ප්‍රසන්ද විඥාණයට. ඒතොර සංස්කාර කියලා දැන් ලෝකේ තියෙනවද? අවිද්‍යාව නැති කල්ලි නැත අවිද්‍යාව ඇති කල්ලි ඇත. එහෙනම් අපි නේද හැදුවේ? මොකක් හින්දාද හැදුවේ? අනවබෝධය නිසා. මෝහය නිසා. අවිද්‍යාව නිසා හැදුවා. එහෙනම් ආශ්‍රව. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව වලට මොකද කළේ? ආශ්‍රවකේ සර ඥානය කියලා ඥානයක් ඉපදෙවනේ. ආ ඒ මොකද්ද? සේ කියන්නේ ආශ්‍රව අවසන් කළා. අපි හදනවා. හදනවා නම් හදන්නේ සසරක්. සසරක් නම් හදන්නේ හදන්නේ දුක. ඇයි? ජරා මරණ වලින් ගැලවෙන්න බෑ. ඒවත් එක්ක බැඳිලා ඉන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් ගැලවෙන්න බෑ. පැහැදිලිද? එතකොට බලන්න මේ චිතක්ෂණයකින් එළෙන මේ සිතේ ස්වභාවය නිසා අපි අනන්ත අප්‍රමාණ කාලයක් දුක් ටිකක් උරුම කරගන්නවා. කැන්සර් හොස්පිටල් එකට ගිහලා පොඩ්ඩක් බලන්න. කළුබෝයිල ස්පිතාලේ ගිහිල්ලා බලන්න. ජෙනරල් හොස්පිටල් එකට ගිහිල්ලා බලන්න. අංගවිකල වාට්ටුවකට ගිහිල්ලා බලන්න. මානසික රෝහලකට ගිහිල්ලා බලන්න. සංසාරේ තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එක චිතක්ෂණයක ප්‍රතිඵල වෙයි. අපිට නිරේපේ ඉන්නේ තිරසන් ලෝකේ නම් පේනවා. එක චිතක්ෂණයක ප්‍රතිඵල වෙයි. ගහෙන් අත්ෙන් අතට පැන පැන යන්නේ. බිම දිගේ බඩගාගෙන යන්නේ. හරස් අතට යන්නේ. කකුල් හතරෙන් යන්නේ. එක චිතක්ෂණයක ප්‍රතිඵල. එක චිතක්ෂණයක ආශ්‍රව. පැහැදිලිද? අන්න බය වෙන්නේ එතනදී තමයි. නිරය දැක්කොත් තමයි හොඳටම බය වෙන්නේ. ඒක දකින්න බෑනේ බුදුරජාණන් වහන්සේ ඒක හොඳට පැහැදිලි කරලා දීලා තියෙන සූත්‍රවලින්. දේවදත්ත සූත්‍රයම තියෙනවා නේද? ආ නිරේ ස්වභාවය. ඉතින් බලන්නකො කොහොමද කියලා. අන්න එතෙන් තමයි බය වෙන්නේ මේ සංස්කාරයන්ගේ මේ ක්‍රියාවට බය වෙන්නේ එතන. ඒ තමයි බයතුපට්ඨාන ඥානය. ක්‍රමානුකූල වෙන්න ඕනේ මේකට. ඊගාට තමයි නිබ්බිදා ඥානෙ අන්න එනවා කලකිරීමක්. එතන තමයි කලකිරීම. එතනදී තමයි මිදීමේ කැමැත්ත එන්නේ. මිදෙන්න තියෙන්නේ නාම රූප දෙකෙන්. නාම රූප දෙකෙන් මිදෙනවා කියන්නේ සසරෙන් මිදෙනවා. සසරෙන් මිදෙනවා කියන්නේ දුකෙන් මිදෙනවා. එතකන් දුකෙන් මිදීමක් නැහැ. දැන් හතරක් චතුරාර්ය සත්‍ය හතරක් තියෙනවානේ. ඒ ජරා මරණ දුක්ඛාරය සත්‍යය. ආශ්‍රවයවත් චන්දරාගයවත් තෘෂ්ණාව කියන්නේ samudāre සත්‍යය. එහෙනම් මේ ඇති කල්ලි මේ ඇතනම් මේ උපදීමෙන් මේ උපදීනා ආශ්‍රවයින් කළොත් Nirodha හේවත් නිවනයි. මේ ක්‍රියාව නිවැරදිව මනසට දර්ශනයේද සම්මාදිටි. හරි නේද? ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ. හරි. දැන් ධර්ම දේශනාව අවසන් කරන්න කියනවා. හරි. පැහැදිලිනේ? දිගටම අහන්න. හැබැයි අහලා බෑ මේ ප්‍රායෝගික හොඳට පුහුණු කරන්න ඕනේ. මොකද මේ නාම රූප දෙකේ වේගය අල්ලන්න නම් අපිත් අපේ සිතේ වේගය හදාගන්න වෙනවා. ඒ හදාගන්න වේගය විදර්ශනා ප්‍රඥාවෙන්. ඒකයි කියන්නේ ප්‍රායෝගික මේක ක්‍රියාත්මක වෙන්න කියලා නැතුව තේරෙන්නේ. ඇහුවට ඇහුවට තේරෙනවා. අහනලාට තේරෙනවා. හැබැයි ඒක සිතට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර වේගයත් එක්ක මේ සිතේ වේගය ගෙනියන්න පුළුවන් නම් අන්න අල්ලන්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ.